පෙරවන් සරණයි සියලු දෙනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අද දිනත් සහ සම්බන්ධ වෙන ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සහ පින්වත් ඔබ සියලු දෙනාට රත්නත්‍රය ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අපි සාකච්ඡාව මූලික දේශනාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපි පසුගිය සතිවල කතා කළේ චෛතසික ධර්මවල අකුසල චෛතසික 14න් මූලික කාරණා කිහිපයක්. එහිදී අපි කතා කළා මෝහ, අහිරික, අනොත්ප්ප, උද්ධච්ච, ලෝභ, දිට්ඨි. අපි පසුගිය සතියේ කතා කළේ දිට්ඨිය පිළිබඳ. අද අපි කතා කරන්නේ ඊළඟ අකුසල චෛතසිකය මානය. අපි ධිට්ඨිය ගැන පසුගිය සතියේ පැයක් මුළුල්ලේම අපට කාලය ගත කරන්නට සිද්ධ වුණා. ඒ පිළිබඳව විවිධ පැති සාකච්ඡා කරන්නට සිදු නිසා මේ මානය කියන ක්ලේශ ධර්මයක් ඒ වගේ ඊ타මත්ම පුලුල් ඊ타ම සියුම් ධර්මයක්. මානය නැමැති දැන් දික්ටි සංයෝජනය සෝවාන් මාර්ග ඥාණයෙන් ਸਰව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. නමුත් මානය නැමැති ක්ලේශ මූලය අනුශය වශයෙන් අරහත්ත්වයට දක්වාම පවතින ඊටාම සූක්ෂම ක්ලේශ ධර්මයක්. මානය කියන වචනේ ගත්තාම එහි අර්ථය තමයි මැනීම. ඒතර තමන් ලෝකේ අන් අය සමග නැන බලනවා සංසන්දනය කරලා බලනවා එතකොට එහෙම සංසන්දනය කරලා බලනකොට Tamanට හැඟෙන්න පුළුවන් මම අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨයි ඒ එහෙම සංසන්දනය කරනකොට අනිත් අයට වඩා උසස් තත්ත්වයක් Taman පිළිබඳව Tamanට වැටහෙනකොට ඒක හඳුන්වනවා සෙය්‍ය මානයයි කියලා ඊළඟට තව සමහර අවස්ථාවලදී තමන් අනිත් අයත් එක්කලා බොහොම සමානකම් තියෙන කෙනෙක් හැටියට. එතකොට ඒ විදිහෙන් මන බලනකොට අපට ඇති වෙන ඒ හැඟීම හඳුන්වන්නේ සදි සමානයයි. ඊළඟට තව අවස්ථාවල අපට දැනෙන්න පුළුවන් අනිත් අයට වඩා අපි පල්ලෙහා මට්ටමින් ඉන්නේ දැනුමින්, හැකියාවෙන්, සම්පත් ආදියෙන්, රූප සම්පත්තියෙන්, හැඩරුවින්, උසමහතින් මේ මොනවායින් හරි අපි අනිත් අයට වඩා පල්ලෙහා මට්ටමකින් ඉන්නේ. එතකොට ඒ පිළිබඳව ඇති වෙන මානෙ එහෙම මන බලනකොට ඒ විදිහට ඇති වෙන හැඟීම හීනමානයයි කියලා හඳුන්වනවා. එතකොට මානය කියලා කියන්නේ මන බලනවා, සංසන්දනය කරලා බලනවා. එතකොට ඒ සැසඳීම, මැනීම අපට තුන් විදිහකට මානසික තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨයි, උසස්ය කියලා. අනිත් අයත් එක්ක සමානයි කියලා අනිත් අයට වඩා පල්ලෙහා මට්ටමින් ඉන්නවායි කියලා. එතකොට මේ මානය කියන ක්ලේශය ඇත්තටම එහෙම නැත්නම් මේ මැනීම කියන එක කොහෙත්ම අපට පැවැත්මටවත් නැවැත්මටවත් අදාළ වෙන කාරණයක් නෙමෙයි. අදාළ කියන්නේ උපකාරක වෙන කාරණයක් නෙවෙයි. දැන් අපි හිතමු ලෝභය ගත්තහම ඒ ලෝභය නිර්වාණයට යම් බාධකයක් වුණාට සත්වයින්ට සංසාරයේ පැවැත්ම පිණිස ඒ ලෝභය තමන් වෙත දේවල් ලං කරගෙන භෞතික වශයෙන් දියුණු වෙන්නේ. ඒක ලෝභයෙන් එහෙම දියුණු වෙන එක හොඳ තත්වයක් නෙමෙයි. නමුත් ඒක ඒ විදිහෙන් සම්පත් රාශි කරගන්නට උදව් වෙනවා. නමුත් මේ මානය, ඊර්ෂ්‍යාව වගේ ක්ලේශ ධර්ම ඒ විදිහට කිසිම ප්‍රයෝජනයක් භෞතික වශයෙන්වත් සිද්ධ වෙන්නේ නැති. කොහොමත් ක්ලේශයන්ගෙන් මානසික ආධ්‍යාත්මික යහපතක් වෙන්නේ නැහැ. එතකොට අඩුතරමින් භෞතික වශයෙන්වත් අපට එතරම් යහපතක් සිදු නොකරන ක්ලේශ ධර්ම තියෙනවා. ඊර්ෂ්‍යාව කියන ක්ලේශයත් ඒ වගේ එකක්. ඒ වගේම මේ මානය කියන ක්ලේශයත් ඒ වගේ. හැබැයි මේ මානය නැමැති ක්ලේශය එහෙම අපිට මොකකටවත් වැඩකට නැති වුණාට මනසේ ඊටාම තදින් මුල් බැසගෙන තියෙන ක්ලේශ මූලයක් ඒක සෝවාන් වුණත් ਸਰව සම්පූර්ණයෙන් දුර වෙන්නේ නැහැ. ඒ වගේම සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨිය දුර වෙනවා. සක්කාය දිට්ඨිය දුර නිසා ඒ මානයේ ශක්තිය හුඟක් අඩු වෙනවා. නමුත් ඒ ක්ලේශ මූලය අරහත්ත්වයට දක්වාම තියෙනවා ඒ සංසන්දනය කරලා බලන ගතිය මන බලන ගතිය අරහත්ත්වයට දක්වාම ඒ ක්ලේශ මූලය තියෙනවා අරහත් මාර්ගඥාණයෙන් තමයි මානෙ නැමැති ක්ලේශ මූලය සම්පූර්ණයෙන් ඉවත් එතකොට අවිද්‍යාව තියෙන තාක්කල් මානය ඒත් එක්කලා පදාපවතින මේ විදිහට ධාර්මත්ම සූක්ෂම ඒ කියන්නේ ආර්යයන් වහන්සේලාගේ සිත්වල රහත් වෙන තෙක් සෝවාන් සකදාගාමි අනාගාමි කියන ඒ උතුමන්ගේ සිත්වල පවා උන්වහන්සේලාගේ සිත්වල මේක ප්‍රකට විදිහට මතු නොවෙන්න පුළුවන්. හැබැයි ඒ මතු වෙන්න පුළුවන් ක්ලේශ මූලය උන්වහන්සේලා තුල ඉතිරි වෙලා තියෙනවා. ඒතර අන්නේ විදිහේ සියුම් ධර්මයක් තමයි මානෙ කියලා කියන්නේ. එතකොට දැන් මෙතනදී අපි තේරුම් ගන්නට ඕන මන බැලීම වැදගත් දෙයක් නෙමෙයි. සැසඳීම වැදගත් දෙයක් නෙමෙයි. ඇයි සැසඳීම මන බැලීම වැදගත් වෙන්නේ මේ ලෝකයේ සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ ඊට අදාළ හේතු ප්‍රත්‍යයන්. එතකොට අපි හිතමු රෝස මලකුයි නෙළුම් මලකුයි අපි සංසන්දනය කළා කියලා රෝසමලේ නටුවේ කටු තියෙනවා නෙළුම් මලේ දණ්ඩේ ගොරෝසුවට පොඩි කටු තියෙනවා රෝසමල රතු පැහැයට එහෙම නැත්නම් රෝස පැහැයෙන් යුක්තයි නෙළුම් මල රතු නෙළුමක් ගත්තාම ඒකත් රෝස පැහැයෙන් යුක්තයි ඉතින් මෙහෙම අපිට එක එක සංසන්දනය කරනකොට සංසන්දනය කළයි කියලා රෝසමල රෝසමලමයි නෙළුම් මල නෙළුම් මලමයි එතකොට මේ දෙකේ 아무තු වෙනසක් වෙන්නේ නැහැ. ඒ රෝස මලේ අනන්‍යතාවයේ හිතිනවා නෙළුම් මලේ අනන්‍යතාවයේ හිතිනවා. අන්න ඒ වගේ අපි තව කෙනෙක් එක්කලා සංසන්දනය කළයි කියලා ඒ පුද්ගලයාගේ අනන්‍යතාවය වෙනයි අපේ අනන්‍යතාවය වෙනයි. එතකොට මේ පරමාර්ථමය වශයෙන් මේ හැම කෙනෙක් තුළම පවතින නාම රූප ධර්මයන්ගේ විවිධත්වය අනන්‍යතාවය හරියට ප්‍රත්‍යක්ෂ නොවීම හේතු කොටගෙන තමයි අපි ගොඩාක් වෙලාවට මේ මානයට වහල් වෙන්නේ. එතකොට සෝවාන් ආදී මාර්ගඵල ලබනකොට ඒ తত্ত্বය බොහෝ දුරට තහවුරු වෙනවා. හේතුඵල වශයෙන් තහවුරු වෙනවා. පරමාර්ථ ධර්ම වශයෙන් සෑහෙන දුරට ඒ ධර්මයන් තහවුරු වෙනවා. හැබැයි එහෙම තහවුරු වුණත් අර අවිද්‍යාව සූක්ෂමව තියෙන තාක්කල් ඒ ඒ ගතිය තවම ඉතිරි වෙලා තියෙනවා ඒ ක්ලේශ මූලය. එතකොට එතකොට මේ විදිහට සැසඳීම එහෙම නැත්නම් අනිත් ඒවත් එක්කලා මැන බැලීම ප්‍රයෝජනවත් නොවෙන්නේ මොකක් නිසාද ඒ ඒ ධර්මයන්ගේ අනන්‍යතාවය අපට කොච්චර මැන බැලුවත් ඒක වෙනස් කරන්න බෑ මොකද මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් ක්‍රියාත්මක වෙනව නෙමෙයි එතන තියෙන රූප ධර්මවලට අනුව බාහිර ස්වરૂපය සැකසෙනවා නාම ධර්මවලට අනුව අභ්‍යන්තර ස්වરૂපේ මානසික తত্ত্বය සැකසෙනවා. මේ දෙකේම එකතුවෙන් ඒ ඒ පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිචාර දක්වීම සිතන පතන ආකාරය, සැලසුම් කරන ආකාරය මේ හැම දෙයක්ම වෙනස් වෙනවා එතකොට. නමුත් සමහර තැන්වල අපට පේනවා බෝසතාණන් වහන්සේ පවා නිකන් සංසන්දනය කරලා බලනවා වගේ දේවල් කරලා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපේ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරලා ආලාර කාලාම තාපසතුමා ළඟට යනවා. ගිහිල්ලා එතුමා මේ මේ ධාන මේ මේ අභිඥා ලබලා තියෙනවා කියලා දැනගත්තට පස්සේ බෝසතාණන් වහන්සේ කල්පනා කරන හැටි ත්‍රිපිටකේ දක්වලා තියෙනවා. ආලාර කාලාම තාපසයට සද්ධාව තියෙනවා. මටත් සද්ධාව තියෙනවා. ආලාර කාලාම තාපසයට සීලය තියෙනවා. මටත් සීලය තියෙනවා. ආලාරකාලාමතාපසතුමාට සතිය, සමාධිය, ප්‍රඥාව තියෙනවා. මටත් ඒ ධර්ම තියෙනවා. එහෙනම් ආලාරකාලාමතාපසතුමා යම් තත්වයකටපත් වෙලා ඉන්නවා නම් මට ඒ தත්තටපත් වෙන්න බැරි කමක් නැහැ. දැන් මෙතනත් අර සදිසමානය වගේ එකක් අපිට පේනවා. ඒ කියන්නේ සංසන්දනය කරලා එයාටත් මේවා තියෙනවා මටත් මේවා තියෙනවා වගේ සසඳනවා වගේ ගතියක් අපිට පේනවා. ඇත්තටම එතන කරන්නේ සසඳීම නෙමෙයි. එතන කරන්නේ යම් කිසි ප්‍රතිඵලයක් ගොඩනගන්නට අවශ්‍ය සාධක මොනවාද? මොකද හේතු ප්‍රත්‍යයෙන් එන්නේ දේවල් ගොඩනගන්නේ. ඒතර යම් කිසි ප්‍රතිඵලයක් ගොඩනගන්න යම් කිසි නිෂ්ඨාවකට යම් කිසි ඉලක්කයකට යන්න අවශ්‍ය සාධක මොනවාද? අපි මේ ඉහතදී කතා කරලා තියෙනවා බුදුදහමේ කියවෙනවා ඕනෑම යහපත් පරමාර්ථයක් සාධනය කරගන්නට කෞශල්‍යම් තුනක්. ආය කෞශල්‍ය, අපාය කෞශල්‍ය සහ උපාය කෞශල්‍ය. ආය කෞශල්‍යයි කියලා කියන්නේ ඒ පරමාර්ථය සාධනය කරගන්නට අවශ්‍ය සාධක මොනවද කියලා ඒ පිළිබඳ විචක්ෂණ. අපාය කෞශල්‍ය කියලා කියන්නේ ඒ පරමාර්ථය සාධනය කරගන්නට යද්දී මතුවෙන බාධක ඊට බාධක ධර්ම මොනවද කියලා ඒ පිළිබඳ විචක්ෂණ වීම. උපාය කෞසල්‍යය කියලා කියන්නේ ස්ථානෝචිතව අවස්ථාවෝචිතව බාධක මැඩපවත්වමින් සාධක ගොඩනගමින් පරමාර්ථ සාධනය සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක වීමේ හැකියාව. ඒක තමයි උපාය කෞසල්‍ය. එතකොට මේ කෞසල්‍යයන් තුනම අපි සතුව තියෙන්නට ඕන එතකොට අපි දැනගන්නට ඕන යම්කිසි පරමාර්ථයක් වෙත පැමිණෙන්න යම් ඉලක්කයක් වෙත පැමිණෙන්න අවශ්‍ය වෙන සාධක මොනවාද දැන් බෝසතාණන් වහන්සේ විමසා බලන්නේ දැන් ආලාර කාලාම තාපසතුමා යම් ධානයක් යම් අභිඥාවක් දියුණු කරලා තියනවාද එතනට යන්නට අවශ්‍ය සාධක මොනවාද සද්ධාව අවශ්‍යයි සීලය අවශ්‍යයි සතිය වීරය ඒකාග්‍රතාවය ප්‍රඥාව මේවා අවශ්‍යයි එතකොට ඒවා තිබිච්ච නිසා ඒවා සාධක කොටගෙන තමයි ආලාර කාලාම තාපසතුමාගේ මනස ඒ මට්ටමට ගොඩනැගිලා තියෙන්නේ. ඒ හේතු ප්‍රත්‍යයන්ගේ ඵලයක් හැටියට. දැන් එහෙමනම් මගේ ළඟත් ඒ හේතු ප්‍රත්‍ය තියෙනවද? තියෙනවා නම් ඒ හේතු ප්‍රත්‍ය වලින් ඒවා ගොනු කළාම එබඳු ඵලයක් ගොඩනගන්නට පුළුවන්. දැන් එහෙමනම් දැන් හේතු ප්‍රත්‍ය තියෙනවා නම් ඵලය ගොඩනගෙන්නට ඕනනේ. එතකොට ගොඩ නගන්න ඕන මොකටද? ගොඩ නගන්නට ඕන කියලා කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් දානය සම්බන්ධව කතා කරනකොට සද්ධාය භික්කවේ සම්මුඛී භාව සද්දෝ කුල පුත්තෝ බහුම් පුඤ්ඤං පසවති. එතකොට කුල පුත්‍රයා සද්ධාවන්ත කුල පුත්‍රයෙක් තමයි. නමුත් ඒතනත්තාගේ සද්ධාව මතුනොත් තමයි ඒතනත්තාට බොහෝ කුසල් දහම් කරගන්නට පුළුවන් වෙන්නේ. දැන් සද්ධාවන්ත වුණාට වැඩක් නැහැ. සද්ධාව අවශ්‍ය තැනදී මතුවෙන්නේ නැත්තම්. කෙනෙක් ප්‍රඥාවන්ත වුණාට වැඩක් නැහැ අවශ්‍ය තැනදී ප්‍රඥාව මතුවෙන්නේ නැත්තම්. කෙනෙක් වීරයවන්ත වුණාට වැඩක් නැහැ අවශ්‍ය තැනදී වීරය මතුවෙන්නේ නැතිනම්. කෙනෙකුට සිහිය පුහුණු කරලා තිබ්බට වැඩක් නැහැ අවශ්‍ය තැනදී සිහිය මතුවෙන්නේ නැත්තම් ඒ කාරණේදී එක වළංගු වෙන්නේ නැහැ. දැන් අපිට ඕන තරම් මේවට උදාහරණ තියෙනවා. මහදන සිටු පුත්‍රයා කියලා කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකේ. කියන්නේ උත්පත්ති ඥාන සංප්‍රයුක්ත උපත. එතකොට බුද්ධෝත්පාද කාලයක බුදුරජාණන් වහන්සේ හමු වෙන සීමාවක් තුල එතකොට සද්ධර්මය අහන්නට, කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න මේ ඔක්කොටම සුදුසුකම් ඔහුට තිබුණා. සාංශාරික වශයෙන් බෝධිපාක්ෂික ධර්ම, පාරමිතා ධර්ම ඔහු දිනු කරලා තිබුණා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොහු උත්සාහ කළා නම් රහත් වෙන්න තිබුණා. හැබැයි ඔහු රහත් උනේ නැහැ. මහමග අවසානයේ බිරිඳත් සමග මහමග හිඟමන් ඇදලා අභාව ප්‍රාප්ත වුණා. එතකොට දැන් ඔහුට රහත් වෙන්න සුදුසුකම් තිබුණා නම් මෙතන සත්‍යයකුත් නැතිනම් පුද්ගලයෙකුත් නැතිනම් ආත්මයකුත් නැතිනම් මම කියලා කෙනෙකුත් නැතිනම් අදාළ හේතුප්‍රත්‍යයෙන් නම් ඵලය ගොඩනගන්නේ එතකොට ඔහු තුල ඒ හේතුප්‍රත්‍ය තිබුණා නම් ඇයි ඵලය ගොඩනගුන්නේ නැත්තේ හේතුප්‍රත්‍ය තිබුණට ඒක අවශ්‍ය තැනට ගොනු වෙන්නට ඕන. ඒක රාශී වෙන්නට ඕන. දැන් අපි පෙර දිනක විනතුන්ට මතක ඇති සිහිපත් කළා අර ඩිජිටල් ලොක් එකක් අරින්නේ කොහොමද? ඩිජිටල් කියලා කියන්නේ ඉලක්කම් සම්බන්ධ එකක්නේ. එතකොට දැන් බ්‍රීෆ් කේස් එකක් වගේ ගත්තාම අපි හිතමු ඒකේ ඉලක්කම් 8ක් තියෙනවා කියලා. එතකොට මේ ඉලක්කම් 8 යම් ක්‍රමයකට තියලා අපි ඒ ලොක් එක තද කරනවා. තද කළාට තද කරලා ඉවර වෙලා අර ඉලක්කම් ටික එහාට මෙහාට වෙනස් කරලා දානවා. දැන් වෙනස් කරලා දැම්මහම දැන් මේක ඇරෙන්න අවශ්‍ය ඉලක්කම් ටික මේකේ තියෙනවා. ඉලක්කම් ටික තිබුණාට හරියන්නේ ඒක නිසි තැනට කරකවන්න ඕන. කරකෙවුවොත් තමයි මේක ඇරෙන්නේ. ඉලක්කම් ටික තිබුණයි කියලා ඇරෙන්නේ නැහැ. දැන් අරින්න පුළුවන් සියලුම සාධක ටික මේකේ තියෙනවා. එතකොට ඒ අරින්නට අවශ්‍ය විදිහට ඒ ටික ගොනු කරන්නට ඕන. ඒ ගොනු වුණොත් තමයි මේ ලොක් එක ඇරෙන්නේ. අන්න ඒ වගේ දැන් අපි ළඟ සාධක තියෙනවා. සාංශාරිකව පුහුණු කරලා තියෙනවා. අරගෙන ඇවිල්ලත් තියෙනවා. හැබැයි අවශ්‍ය තැනදී ඒක සක්‍රිය කරලා අවශ්‍ය විදිහට ගොනු කරන්නේ නැත්නම් ඒකට තමයි අපට සිහිය ප්‍රඥාව වීරිය අවශ්‍ය වෙන්නේ. සිහියෙන් තමයි කාරණයට අවධානය යොමු කරන්නේ ප්‍රඥාවෙන් තමයි හේතුඵල සම්බන්ධතාවයේ තේරුම් ගන්න. වීරියෙන් තමයි මේ සම්බන්ධව ක්‍රියාමසු වෙන්නේ. එතකොට ඒ ටික සිද්ධ වුණේ නැත්නම් අර ධර්ම තිබුණා කියලා විතරක් හරියන්නේ නැහැ. එතකොට දැන් සිද්ධාර්ථ කුමාරයා තුලත් සද්ධාව තිබුණා සීලය තිබුණා සිහිය තිබුණා ඒකාග්‍රතාවය තිබුණා ප්‍රඥාව තිබුණා නමුත් අර ඒ සියල්ල තිබුණා වුණත් දැන් උන්වහන්සේ ආලාර කාලම තාපසයා ඉන්න තැනට පැමිණිලා තිබුණේ නැහැ මුල් අවස්ථාවේ. ඉතින් ඒ නිසා තමයි එතුමා සංසන්දනය කරලා බල බැලීමක් වගේ අපට පෙනුනට සාධක විමසා බැලීමක් කරන්නේ ආලාරකාලම තාපසතුමා මෙතනට පැමුණුනේ මේ தত্ত্বය ගොඩ නැගුවේ කවර සාධකමද? එතකොට මෙන්න මේ සාධක. එතකොට මේ සාධක ටික මගේ ළඟත් තියෙනවා. එහෙමනම් මේ සාධක ටික අවශ්‍ය විදිහට ගොනු කරන්න මම වීරය කළොත් ඒ කියන தත්ත්වයට පැමිණෙන්නට පුළුවන් අනිවාර්යෙන්. අන්න ධෛර්යය ඇති කරගත්තු විදිය. ඉතින් ඒ නිසා අපිට දැන් මේ සැසඳීම වගේ මන බැලීම වගේ අපිට සමහර අවස්ථාවලදී දෙයක් කරන්නට වෙනවා. ඒ තමයි සාධක විමසා බැලීම. ඉතින් සාධක විමසා බැලීම අවශ්‍ය කාරණයක්. ඒක හේතුඵල ප්‍රඥාවත් එක්ක කරන දෙයක්. හැබැයි මානය තුලදී අපි එයා එයාත් ඉතින් මිනිස්සෙක් මාත් මිනිස්සෙක් එයාට ඒ හැකියාව තියෙනවා. එයි මට ඒක කරගන්න බැරි වගේ ගතියක් ඇති වෙන්නට පුළුවන්. එතකොට අපි අපේ මනසින් ප්‍රශ්න කරන්න ඕනේ මේ සාධක පිළිබඳ විමසීමක්ද කරන්නේ? එහෙම නැත්නම් සැසඳීමක්ද කරන්නේ? සසඳීම කිසිම තේරුමක් නැති කාරණයක්. හැබැයි සාධක විමසා බැලීම Tamanට එතනට පැමිණෙන්නට අවශ්‍ය ධෛර්ය වීරය ගොඩනගන. ඊළඟට අපිට දැන් මේක හීනමානයේදීත් අපිට මේක තේරුම් ගන්න හැකියි. දැන් හීනමානය කියන්නේ අනිත් කෙනත් එක්ක සංසන්දනය කරලා එයාට උගත්කම තිබ්බට ඉතින් මට උගත්කම නැහැ. එයාට ඒ හැකියාව තිබ්බට මට ඒ හැකියාව නැහැ. ඉතින් එයාට භාවනා කරන්න පුළුවන් වුණාට අපි සසරේ භාවනා කරලා නැතුව ඇති මට නම් පොඩ්ඩක්වත් හිත එකඟ කරගන්න බෑ. එතකොට මෙහෙම තමන් පිළිබඳ අව탁සේරුවක් ඇති ඒක තමයි හීනමාන. එතකොට දැන් සමහර අවස්ථාවලදී අපි හේතුඵල පිළිබඳ විමසා බලනකොට ඇත්තටම එතනට අවශ්‍ය සාධක ටික නැත්තම් නැති බව දකින්නත් ඕනේ. එතකොට සාධක ටික නැතිනම් නැති බව දැකලා ඒ සාධක ගොඩනගා ගන්නට වෑයම් කරන්න. ඒ අදාළ ප්‍රතිඵලය අවශ්‍ය නම් ඒකට අවශ්‍ය තරම් සාධක නැතිනම් තමන් වීර කරන්නට ඕන ඒ සාධක ටික ගොඩනගා ගන්න. එතකොට එතන යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව සම්පූර්ණ කරගන්නට ඕන. එතකොට අර අපි කිව්වේ ආය කෞශල්‍ය වගේම අපාය කෞශල්‍ය. අපාය කෞශල්‍ය කියන්නේ බාධක පැත්ත. එතකොට මේ මේ ගුණය මේ හැකියාව මේ සාධකේ නැතිනම් ඒ ගමන යන්නට බෑ. ඒකට අවශ්‍ය සාධක ටික නැති නිසා. එහෙනම් මේ සාධක ගොඩනගන්නට ඒ සාධක නැතුව යන්න ගියොත් ඒක බාධකයක්. එතකොට ඒ බව අපි සිහිනුවණින් තේරුම් ගන්නට ඕන. හැබැයි ඒක සිහිනුවණින් තේරුම් ගන්නේ කුමකට සාපේක්ෂවද? අදාළ ඵලයට සාපේක්ෂව. දැන් මේ මානය ඇති වෙන්නේ එහෙම ඵලයකට සාපේක්ෂව නෙමෙයි විමසා බලන්නේ. මෙතනදී විමසා බලන්නේ නිකන් සංසන්දනයක. එයා එහෙමයි මම මෙහෙමයි. එයාට මෙහෙම තියෙනවා මට මෙහෙම තියෙනවා. එයාට මෙහෙම තියෙනවා මට මෙහෙම නැහැ. ආදි වශයෙන් නිකන් සසඳලා බලනවා. ඒක තේරුමක් ඇති වැඩක් නෙමෙයි. අපි අපි යම්කිසි යහපත් ඵලයක් සාධනය කරගන්නට වෑයම් කරනවා නම් යම් ඉලක්කයකට යම්කිසි නිෂ්ඨාවකට පැමිණෙන්නට උත්සාහ කරනවා නම් අන්නේ ප්‍රතිඵලය ගොඩනගන්නට අවශ්‍ය සාධක මොනවද? ඒ ප්‍රතිඵලය ගොඩනගාපු අය කෙබඳු සාධක තුලින් දෙතන්ට ගිහින් තියෙන. නම් ඒ සාධක ටික ගොඩනගන්න මම කොමක් කළ යුතුද? දැන් මහබෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලයේදී සුමේද තාපසෙන් හැටියට නියත විවරණ ලබනවා. ඒ කියන්නේ අනාගතේ මේ තනත්තා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. දැන් මේ නියත විවරණ ලැබුවට පස්සේ තථාගතයන් වහන්සේම මලින් පූජා කළා. අනෙකුත් රහතන් වහන්සේලාත් මලින් පූජා දැන් අර සියලු දෙනා පූජා කළ මල්ගොඩ මැද්දේ ඉඳගෙන මහබෝසතාණන් වහන්සේ මොකද්ද ප්‍රත්‍යවේක්ෂා කරන්නේ? අතීතයේ සම්මා සම්බුදුවරු වර්තමානයේ මේ මට මුණ ගැහුණ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙබඳු ධර්ම ප්‍රගුණ කරලාද මෙතනට පැමුණුනේ? එතකොට උන්වහන්සේ දකිනවා දාන සීල නෛෂ්කාම්‍ය ප්‍රඥා වීරය ශාන්ති සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා මේවා තමයි මෙතනට එන්නට මාර්ගය උනේ මොකද මේ වෙනකොටත් උන්වහන්සේ ඒවා ප්‍රගුණ කරමින් පවතිනවා එතකොට එතනදී ප්‍රතිවේක්ෂා කරනකොට දැක්ක මේ ටික පූර්ණ කිරීමේ තමයි අතීතයේ බුදුවරුත් බුදුන්නේ මේ වර්තමානයේ බුදු වෙලා ඉන්න දීපංකර බුදුරජාණන් වහන්සේ බුදු වෙලා ඉන්නේ මේ සාධක පූර්ණ කරලා. එපමණ මමත් අනාගතයේ බුදු වෙන්නට නම් ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. බුදු වෙන බව තථාගතයන් වහන්සේ ස්ථාවරව පැහැදිලි කරලා විවරණයක් දුන්නා නම් එතකොට මේක නිකන් නිකන් හිටියයි කියලා. ආ දැන් බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ නිසා ඉතින් මේක දැන් කොහොමත් වෙනවනේ. දැන් සාමාන්‍යයෙන් අපි බොහෝ දෙනා තුල වෙන්නේ ඒ විදිහට බුදුරජාණන් වහන්සේ හෝ කවුරු හරි සුවිශේෂ හැකියාවක් තියෙන කෙනෙක් අනාවරණය කළොත් ආ දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ දැන් ඉතින් මට දැන් විවරණය ලැබුණා දැන් ඉතින් අනිවාර්යෙන් බුදු වෙනවා ඊට පස්සේ නිකන් අත් දෙක පිහදාගෙන නිකන් ඉන්නවා ඒ නිසානේ දැන් ඔය ජ්‍යොතිෂය පිළිබඳවත් වෙලා තියෙන ජ්‍යොතිෂය කියන්නේ විද්‍යාව ඒකෙන් සියල්ල කියන්නට පුළුවන් කමක් නැහැ හැබැයි ඒක ජ්‍යොතිර්විද්‍යාව හරියට හදාරලා තියනවා නම් හරියට ඒක භාවිතයට ගන්නවනම් යම් ප්‍රමාණයකට පැහැදිලි කරන්න පුළුවන් මේ තැනත්තා උපදින අවස්ථාව වෙනකොට ගෙනත් තියෙන කුසල කර්ම මොනවද අකුසල කර්ම මොනවද? ඒතර ඒ කුසල අකුසල කර්ම වශයෙන් නෙමෙයි ඒගොල්ලෝ කියන්නේ අපල සපල නැකත් ආදී වශයෙන්. ඒක තමයි මේ විද්‍යාව සකසලා තියෙන ග්‍රහතරු මූලික කොටගෙන. ඒතර ඒ ක්‍රමයටයි ඒගොල්ලෝ එක පැහැදිලි කරන්නේ. අපි බුදුදහමට අනුව බැලුවොත් අපල කියලා කියන්නේ අකුසල කර්ම මතුවෙන අවස්ථාව, සඵල කියලා කියන්නේ කුසල කර්ම මතුවෙන අවස්ථාව. ඒ ඒ යහපත් ප්‍රතිඵල ලැබෙන්නට ඒකට අදාළ සාංශාරික කර්ම ශක්තියක් එතනට හේතු හැබැයි දැන් කේන්දරෙන් කිව්වන් පස්සේ මේ කාලේ වෙනකොට මේවා ලබන්නට පුළුවන්කම තියනවා කියලා නිදාගෙන හිටියයි කියලා ඒක ලැබෙන්නේ එතකොට ඉතින් අර මහතර සිට පුත්‍රට වුණා වගේ තමයි. ඕකට දැන් රහත් වෙන්නට අවශ්‍ය තරම් සාධක ටික අරගෙන ඇවිත් තියෙනවා. හැබැයි මේ ජීවිතේ පාප මිත්‍ර ඇසුරට වැටිලා පංචේන්ද්‍රයන් පිනවමින් නිස්කාරණේ කාලය වැය කළා මිසක් අර ධර්ම ටික ගොනු කරලා අදාළ ඵලය ගොඩනගන්නට වෑයම් කළේ නැහැ. ඉතින් අන්න ඒ වගේ ජ්‍යොතිෂඥයෝ ජ්‍යොතිෂ ජ්‍යොතිර්විද්‍යාවට අනුව යමක් පැහැදිලි කළාම අපි කල්පනා කරනවා ආ දැන් ඉතින් කේන්දරේ තියනවනේ මේක මේ කාලට වෙනවා කියලා. එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. නේද ඔක්කොම අත පිහදාගෙන නිදාගෙන ඉන්නවා. ඉතින් එහෙම හිටියයි කියලා ඒක මතු වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ අපි තේරුම් ගන්නට ඕනේ යම් දුර්වලකමක් තියෙනවා නම් ඒ දුර්වලකමෙන් අපි නැගී සිටින්නට ක්‍රියා කරන්නට ඕන කුමක් සඳහාද ඒ අදාළ ඵලය ගොඩනගීම. නිකං සංසන්දනය කර ගාරය ළඟ ඒවා තියෙනවා මට ඒවා නැහැ කියලා හොල්ල හොල්ල හිටියේ කියලා ඇති වැඩක් නැහැ. මොකටද ඒ සැසඳෙන්නේ? අපිට තෘප්තිමත්ව ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දි මට යම්කිසි ඉලක්කයක් තියෙනවා නම් ඒ ඉලක්කයට යන්නට බාධක ටික දුරු කර ගන්න ඕන සාධක ගොඩ ගන්න. අන්න ඒ සඳහා විමසා බලන්න. ඉතින් ඒ නිසා යම් ප්‍රතිඵලයක්, යම් ඉලක්කයක්, යම් අරමුණක් සාධනය කරගන්නට, යම් නිෂ්ඨාවකට පැමිණෙන්නට අපට ඒ සඳහා අවශ්‍ය සාධක Taman තුලින් දකින්න බැරි නම් එතනට ගිය වෙනත් චරිතයක් ආදර්ශයට අරගෙන ඒ චරිතය පිළිබඳ අධ්‍යයනයක් කරලා ඒ චරිතය හොඳට නිරීක්ෂණය කරලා ඒ චරිත ලක්ෂණ හොඳට විශ්ලේෂණය කරලා මෙන්න මේ ලක්ෂණ ටික මෙහෙම ගොනු කරගත්තු නිසායි මොහු මෙතනට පැමිණලා තියෙන්නේ. නිසා තව කෙනෙක් මේ මේ සාධක ටික මෙහෙම ගොනු කරන්න වෑයම් කරනවා නිතන්ට යන්න පුළුවන්. ඉතින් මට එතනට යන්න ඕන නම් මාත් එහෙම කරන්න ඕනේ. වෙන කෙනෙකුට එතනට යන්න ඕන නම් එයාටත් මේ මඟ කියා දෙන්න ඕන. ඒක අවශ්‍යයි. ඒක මහානේ නෙමෙයි. ඒ වගේම Tamanට යමක් කරන්න ගියන් පස්සේ දුර්වලකම් තියනවා කියලා පේනවා නම් නෑ මට පුළුවන් කියලා නිකන් මහන් තත්ත්වකමට බැරි වැඩ කරගහගෙන හරියන්නේත් නෑ. ඒතර පුළුවන් කියලා අවශ්‍ය සාධක ටික නැතුව ඒක බදාගෙන හරියන්නේත් නෑ. රාජ්‍යත්වයේ බාර ගන්නවා නම් රජකම් කරන්න සුදුසු කුසල බලය හැකියාව ඒ ටික තියෙන්නට. එහෙම නැතුව ඒක බාරගත්තොත් මිනිසුන්ගෙන් බැනුම් අහලා අර්බුද ගොඩක් ඇති කරගෙන අකුසලොත් ඇති කරගෙන නිකන් නිවට වෙලා පැත්තකට වෙන්නයි සිද්ධ වෙන්නේ. එතකොට එතනට යනවා නම් ඒ සාධක ටික තියෙනවා. සාධක නැතුව එතනට දඟලලා වැඩක් නැහැ. එතකොට මහානකමට යනවා නම් විවාහ ජීවිතයක් පවත්වනවා නම් ව්‍යාපාරයක් මේ හැම දෙයකම එහෙමයි. හැබැයි ගොඩක් වෙලාවට අපිට ඇති වෙන්නේ ඒ ඉලක්කයට අදාළ විදිහට සාධක බාධක විමසීමට වඩා නිකම් පුද්ගල සංසන්දනයක්. ද්‍රව්‍ය සංසන්දනයක්. අවස්ථා සංසන්දනයක්. ඇති කරගන්නවා ඒ සැසඳීම තුළ තමන් උසස් හෝ සමානයි හෝ පහත් හෝ කියලා ගැනීම තමයි මානවය කියලා. ඉතින් ඒ නිසා මේ වෙනස අපි හොඳට හඳුනා ගන්න ඕන සාධක බාධක හඳුනා ගැනීම කියන්නේ පරමාර්ථයට අදාළ. එහෙම පරමාර්ථයක් නැත්නම් ආයේ ඒක ගැන දඟලන්න දෙයක් නැනේ. මම බුදු වෙන්න යන්නේ නැත්නම් බුදු වෙන්න මොනවද ඕන කියලා මම කල්පනා කරලා කරන්නට ලොකු අවශ්‍යතාවයක් නැහැ. මගේ අරමුණ අරහත්ත්වේ නම් එතකොට අරහත්ත්වයට අවශ්‍ය සාධක ගැනයි මම සොයන්නේ. එතකොට මට විවාහ සංස්ථාවක් ගත කරන්නේ කොහොමද කියන සාධක මට තරම් අදාළ නැහැ. මට පැවිද්දෙක් හැටියට යහපත් පැවිදි ජීවිතයක් ගත කරන්නේ කොහොමද? එතකොට විවාහ සංස්ථාව නිවැරදිව පවත්වන්නේ කොහොමද කියන එක මට අදාළ වෙන්නේ මම ඒ සම්බන්ධව අඩුතරමින් අනිත් අයට කියා දෙන්න උත්සාහ කරනවා. එතකොට මට ඒ සාධක ටික මොකද? එතකොට ඉලක්කයක් තියෙනවා, අරමුණක් තියෙනවා, අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට අපි හැමතිස්සෙම මේ සාධක බාධක විමසා බැලිය යුත්තේ පරමාර්ථයට අදාළ. අදාළ පරමාර්ථයක් නැතිනම් නිකන් අපි අර නෙළුම් මලයි රෝස මලයි සංසන්දනය කළා වගේ නිකන් එහෙම සසඳලා තේරුමක් නැහැ. එතනදි තමයි මේ සෙය්‍යමාන සදිසමාන හීනමාන කියන தත්ත්වය නැති. ඊළඟට මේ මානේ තවත් ප්‍රභේදයක් තියෙනවා. ප්‍රභේද දෙකක් තියෙනවා. යථාව මානේ සහ අයථාව මානේ කියලා. යථාව මානේ කියලා කියන්නේ ඇත්තටම තියෙන දේවල් සංසන්දනය කර කර බල බලා මාන්නය ඇති කරගන්න. එතකොට මේ මාන්නය ගොඩ නැගිලා තියෙන ඇත්තටම තියෙන දේවල්. අහවලාට උගත්කම තියෙනවා මටත් උගත්කම තියෙනවා. අහවලාට කාය ශක්තිය තියෙනවා මටත් කාය ශක්තිය තියෙනවා. අහවලාට රූප සම්පත්තිය තියෙනවා මටත් රූප සම්පත්තිය තියෙනවා. ඒතනත්තට මුදල් තියෙනවා මටත් මුදල් තියෙනවා. ඉතින් මේ විදිහට තියෙන දේවල් සංසන්දනය කරලා අපිට බලලා ඒ පිළිබඳව යම්කිසි අදහසක් ඇති කරගන්නවා නම් ඒකට කියනවා යථාවමානය. යථාවමානය කියලා කියන්නේ මේ පවතින දේවල් මත ගොඩනැගෙන මාන්නය. ඒකත් මාන්නයම තමයි. ඊළඟට අයථාවමානය කියලා කියන්නේ ඇත්තට මෙහෙම එකක් නෑ. නිකන් තියනවා කියලා මවාගෙන පුම්බගෙන හිතාගන්නේ. දැන් අනේකාට දැනුගත්කම තියෙනවා ඒගොල්ලන්ට විතර නෑ අපටත් උගත්කම තියෙනවා අපිත් ඉගෙන ගත්තා ඒ තමයි දැන් එහෙම එකක් ඒ ඒ මට්ටමට නැහැ නමුත් නිකන් අර පිම්බිලා හිතනවා එහෙම එතකොට Tamanට එහෙම රූප සම්පත්තියක් නැහැ ඉතින් ඒගොල්ලන්ට රූප මොකද අපිත් අපිත් නිකන් අපටත් රූප සම්පත්තිය තියෙනවා ඉතින් එහෙමනම් Taman නිකන් මවා ගන්න ඒගොල්ලන්ට පුළුවන් නම් ඇයි අපට බැරි එතකොට එතන තියෙන්නේ සැසඳීමක්. එතකොට ඒ සැසඳීමත් එක්කලා තමන් නිකන් නැති දේවල් එක්කලා පුම්බ ගන්නවා. ඒ ඒකට කියනවා අයථාවමානයයි කියලා. ඒක සෙය්‍යමාන ඒක හීනමා මේ සෙය්‍යමානයේ හැටියට මතුවෙන්නත් පුළුවන්. ඒ වගේම සදිසමානයේ හැටියට මතුවෙන්නත් පුළුවන්. හීනමානය හීනමානයත් ඒ විදිහට ඇති වෙනවා. ඒ කියන්නේ ඇත්තටම Taman දුර්වල නෑ. හැබැයි Taman නිකන් හිතා ගන්නවා දුර්වලයි ආ ඒගොල්ලන්ට එහෙම කරන්න පුළුවන් වුණාට ඉතින් අපිට එහෙම කරන්න බෑ. අපි ළඟ ඒක ඒකට සාධක නැහැ සුදුසු කරන්නේ අපිට එච්චර හයිය නැහැ. හයිය නැතුව නෙමෙයි නිකන් මානසික මවාගෙන. මවාගෙන නිකන් විහිං අර ඍණාත්මක ආකල්ප වලට පැමිණිලා. ඒවෙන් හෙම්බත් වෙලා, ඒවෙන් තෙහෙට්ටු වෙලා, ඒවෙන් ගිලිලා. දැන් නැගිටින්න බැරි මට්ටමට ඒව එල්බගෙන, ඒව උපාදාන කරගෙන. එතකොට එතනත් ඇත්ත తත්වයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මානය යථාවමානය වුණත් අයථාවමානය වුණත් මානය එතරම් වැදගත් ධර්මයක් නෙමෙයි. නමුත් ඒ දෙක අතරින් යථාවමාන අයථාවමාන කියන දෙක සංසන්දනය කරලා බැලුවොත් ඒකෙන් වඩාත්ම අනර්ථකාරී අයථාවමානයි. අයථාවමානයි කියලා කියන්නේ දේවල් නැතුව නිකම් පොම්බගෙන ඉන්නවා. එහෙම හැකියාවක් නැතුව සංසන්දනය කරනවා. ඇත්තටම දුර්වලකමක් නැතුව දුර්වලකමක් තියනවා කියලා හිතාගෙන නිකන් නිවට වෙලා ඉන්නවා. උදාසීන වෙලා ඉන්නවා. අර හැබෑවට තියෙන දේවල් එක්කලා සසඳලා ඇති කරගන්න මාන්නයටත් වඩා මේ අයථා විදිහට නැති දේවල් ගැන ඇති කරගන්නා මානය අයථාව මානය වඩාත්ම අනර්ථකාරී ධර්මයක්. ඒ දෙක يعني දෙකම අනර්ථකාරී තමයි. නමුත් සංසන්දනය කරලා බලනකොට මේ දෙක සංසන්දනය කරලා බලුවොත් වඩා අනර්ථකාරී අයථාව මාන. එතකොට සමහර අවස්ථාවල මේ මානය යම් ප්‍රමාණයකට මානසික සංවර්ධනයක් සඳහා නෙමෙයි භෞතික වශයෙන් ඒ කියන්නේ සමාජය තුළ යම් ප්‍රමාණයකට වරදින් වැළකීලා ඉන්න සදාචාර සම්පන්න බව රැකගන්න ඊළඟට ආත්මගරුත්වය රැකගන්න අන්න ඒ වගේ පොඩි පොඩි දේවල් වලට කියන්නේ සමාජයක් හැටියට අපි කටයුතු කරනකොට පුද්ගල සමූහයක් එක්කලා සමාජ අන්තර් සම්බන්ධතා පවත්වාගෙන යනකොට පොඩි සාධනීය ගතියක් අපිට දකින්නට පුළුවන් හැබැයි මානසික වශයෙන් ඒකේ කිසිම හොඳක් අපට කියන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි අර ලෝකෙට අනතුරක් නොවි ක්‍රියාත්මක වෙන්නට සමහර විට කලාතුරකින් ඒ මානය උපකාර වෙන්නට පුළුවන්. බොහෝ විට අනර්ථයක් තමයි ඒකෙන් වෙන්නේ. හැබැයි කලාතුරකින් වෙන්නට පුළුවන්. උදාහරණයක් හැටියට දැන් අපි හිතමු අනිත් අය පව්කම් කරනවා. එතකොට අනිත් කෙනා අපි හිතමු සත්තු මරනවා මිනි මරනවා හොරකම් කරනවා ඒ බඳු පව්කම් කරනවා. ඒතොර තව කෙනෙක් කල්පනා කරනවා නෑ අපේ પરම්පරාවේ කවුරුවත් ওই වගේ අපරාධ කරලා නෑ. අපි මේ හොඳ මව්පිය પરම්පරාවකින් ආපු පිරිසක්. එතකොට එහෙම කල්පනා කරලා අර පවුල් පසුබිම තුල ඇති කරගත්තු අභිමානය නිසා අර පාපයට නතු වෙන්නේ නැතුව වළකිනවා. එතකොට තමන්ගේ යාළු මිත්‍රයෝ කාම මිත්‍යාචාරය දෙනවා. එතකොට Taman කල්පනා කරනවා නෑ නෑ මේක ආරංචි වුණොත් එහෙම බරපතල ප්‍රශ්නයක් නිකන් පාරේ බහලා යන්නත් බැරි වෙනවා මගේ ආත්මගරුත්වයට ඒක හොඳ නෑ මගේ පෞරුෂයට ඒක හොඳ නෑ කියලා අර ආත්මගරුත්වයේ පෞරුෂයේ මත ඒ Taman මවාගෙන ඉන්න ඒක සමහරට ඇත්තම තත්වයක් වෙන්න පුළුවන් මවාගත්තු තත්වයක් වෙන්න පුළුවන් නමුත් ඒ Taman ගොඩනගාගෙන ඉන්න තත්වය කෙලෙසෙයි කියලා Tamanට බයක් ඇති වෙනවා අන්න එතකොට එතනත්ත සමහර අවස්ථාවලදී පව්කම් වලින් වළකින්නට වෑයම් කරනවා. ඉතින් මේ తত্ত্বය මානය මත නෙමේ හරියට කරුණු වටහාගෙන කරනවා නම් තමයි ශ්‍රේෂ්ඨ. එහෙම කරනවා නම් තමයි ඒක ඥාන සංප්‍රයුක්ත. ඒ කියන්නේ මේක අකුසලයක්. ඒ අකුසලයේ තියෙන අනර්ථය ඒකෙන් මෙලොවට පරලොවට ඒ කියන්නේ ඒකෙන් අත්තානුවාද භය පරානුවාද භය දණ්ඩ භය දුක්ගති භය අත්තානුවාද කියන කියන්නේ තමන්ගේ හෘද සාක්ෂිය චෝදනා කරන මෙහෙම වරද්දක් කළා නේද කියලා නිරන්තරයෙන් Tamanට දිවා රාත්‍රී Tamanට පසුතැවීමක් ඇති වෙනවා. පරානුවාද බය. අනිත් අය Tamanට නිඳා කරනවා, චෝදනා කරනවා, අපවාද කරනවා. ඊළඟට දණ්ඩ බය. මේක දැනගත්තොත් මේක ආරංචි වුණොත් සදාචාර විරෝධී මේ ක්‍රියාවට නීතියෙන් දඬුවම් ලැබෙනවා. ඊළඟට මේක මේ ලෝක වශයෙන් උත් සාංශාරික වශයෙන් උත් දුක්ඛ විපාක ඇති කරනවා මරණාසන්න මොහොතේ සිහි වුණු දුගතිය උපදින්නට හේතු වෙනවා දුක්ගති බය මේ විදිහට අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියන මේවා දැකලා වරද වරද හැටියට තේරුම් අරගෙන ඒකෙන් මිදෙනවා නම් තමයි ශ්‍රේෂ්ඨ. ඒක තමයි ඥාන සම්පයුක්ත. හැබැයි සමහර වෙලාවට කලාතුරකින් අර මානය නිසා යම් කිසි කෙනෙක් අනිත්‍ය කරන පාප කර්මේ නොකොට රැකෙන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට සමහර වෙලාවට මානය නිසා යම් යම් හොඳ දේවල් කරන්න උත්සාහයක් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් අනිත් අය දන් දෙනවා දකින්නකොට Tamanට නිකන් දැන් නිකන් හීනමානයක් ඇතිවෙනවා. ඒගොල්ලෝ දන් දෙනවා අපි දානයක්වත් දීලානේ අපිත් දානේ ඒගොල්ලන්ට විතර දන් දෙන්න පුළුවන්. අපටත් පුළුවන් නේ දන් දෙන්න. ඒගොල්ලන්ට විතර කටින පිංකම් කරන්න පුළුවන්. අපටත් පුළුවන් කන්න පිංකම් කරන්න. <laughs> ඒවා උසස් කුසල් නෙවෙයි. ඒවා නිකන් මෝහයෙන් මුලා වෙලා මානෙන් මත් වෙලා කරන වැඩ. ඒ නිසා ඒවා නිවන් දකින්න උපකාර වෙන්නේ නැහැ. හැබැයි ඉතින් අර එහෙම හිතලා හරි මොනවා හරි දුන්නාම ලබන මනුස්සයට යහපතක් වෙනවා. ඊළඟට Tamanටත් සසරේ මොනවා හරි නැති බැරි අවස්ථාවක කණ්ඩ ටිකක් ලැබෙන්න ඒක උදව් වෙන්න පුළුවන්. ඊට එහා දෙයක් නැහැ. අර වගේ ගැඹුරු තැනකට අපේ මනස ගෙනියන්න මානසිකව ආධ්‍යාත්මිකව සංවර්ධනය වෙන්න එකේ සහයෝගයක් නැහැ. හැබැයි අර පුංචි පුංචි තැන්වලදී සමහර විට ඒකේ සහයෝගයක් අපට හඳුනා ගන්නට පුළුවන් හැම විටම නෙමෙයි. ඒකයි මම කිව්වේ දැන් අර ලෝභය වගේ කාරණයක් බොහෝ වෙලාවට භෞතික වශයෙන් දියුණු වෙන්නට ඒක උපකාර වෙනවා. ඉතින් එච්චරම සාධනීය ගතියක් මානයක නැහැ. නමුත් ඒකේ අර පුංචි සහයෝගයක් තියෙන්නට පුළුවන් කලාතුරකින් කෙනෙකුට අර වගේ පව්කම් වලින් වැළකෙන්න සහ පින්කම් වලට යම්කිසි ඇබ්බැහියක් ඇති කරගන්න. ඒක ඇත්තටම මානසික සංවර්ධනයක් ඇති වෙන්නේ නැහැ ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති වෙන්නේ පොඩි පෙළඹීමක් ඇබ්බැහියක් ඇති වෙන්නට ඒ මගට යොමු වෙන්නට හුරුවක් ඇති වෙන්නට යම්කිසි සාධනීය බවක් ඒකේ තියෙන්නට පුළුවන් ඉතින් ඒක ඊටාම ඒ මානෙන් සිද්ධ වෙන හානියත් එක්කලා සංසන්දනය කරලා බලනකොට ඒක ඊටාම අල්ප වූ දෙයක් ඒ වගේම ඒක හැමදෙනා තුළම මතුවෙන තත්වයකුත් නෙමෙයි මොකද අර අර ඍණාත්මක පැත්තට මේ මානෙ පාවිච්චි කළාට ධනාත්මක පැත්තට ගොඩක් වෙලාවට පාවිච්චි වෙනවා අඩු නිසා. එතකොට මෙන්න මේ විදිහට යථාවමානය අයථාවමානය කියලා දෙපැත්තක් තියෙනවා. එතකොට ඒකෙන් අයථාවමානය වඩාම හානිදායකයි. එතකොට කලාතුරකින් යථාවමාන අයථාවමාන කියන දෙකෙන්ම කලාතුරකින් පොඩි සහයක් ලැබෙන්නට පුළුවන්. අයහපතින් වළකින්නට සහ ලෝක සම්මත වූ සුචරිත ධර්මයන්හි යහපත් දේවල යෙදෙන්නට. ඊළඟට අපි තේරුම් ගන්නට ඕන මේ අයථාව මානය ඇතැම් තැන්වල හඳුන්වනවා අධිමානයයි. බොහෝ අවස්ථාවල මේ අධිමාන කියන වචනේ දැක්වෙන්නේ ධර්මයේ තමන්ට නැති ධාන මාර්ගඵල අවිඥා ආදිය තමන්ට තියනවා කියලා තමන්ගේ මනසට තමන්ම රැවටීම එතකොට අපි මීට ඉහතදී කතා කරලා තියෙනවා තමන්ගේ මනෝභාවයන්ට තමන් රැවටෙනවා කියන්නේ වංචක ධර්ම වලට රැවටීම. එතකොට වංචක ධර්ම වලට රැවටෙනවා කියලා කියන්නේ ක්ලේශ ධර්මයක් කුසල ධර්මයක් හැටියට වරදවාගන්න. එතකොට මේ අදිමානයයි කියන தত্ত্বය ඒ ක්ලේශ ධර්මයකට රැවටීමක්ම කියන පදනම නෙමෙයි. ඊට වඩා ටිකක් එහාට ගිහින් තියෙනවා යම්කිසි ගුණයක් යම්කිසි දහමක් තමන් ප්‍රගුණ කරනවා. එතකොට හැබෑවටම අවංකව ප්‍රගුණ කරනවා. එතකොට එතන යම් ප්‍රමාණයකට ඒ ධර්ම ගොඩ නැගිලා තියෙනවා. ඒ තියෙන දේ මත නැති తত্ত্বයක් තමන් මනසින් ආරෝපණය මේකට තමයි ධානය මේකට තමයි අභිඥාව මේකට තමයි මාර්ගඵල මම දැන් ධානයටපත් වෙලා මම දැන් අභිඥාවටපත් වෙලා මම දැන් මාර්ගඵලයටපත් වෙලා කියලා උත්තරී මනුෂ්‍ය ධර්ම උත්තරී මනුෂ්‍ය ධර්ම කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් තුල තියෙන ಗುಣධර්ම වඩා එය ඉක්මවා ගිය සුවිශේෂ ගුණධර්ම. ඒවා තමයි ධාන, අභිඥා, මාර්ගඵල. ඒවා සාමාන්‍ය මිනිස්සුන්ට ඇති දේවල් නෙමෙයි. ඒවා උත්සාහයෙන් පුහුණු කරලා අමතරව උපදවා ගත යුතු ධර්ම. එහෙම නැතු උපතින් ලැබෙන දේවල් නෙමෙයි. ඒකයි වට උත්තරී මනුෂ්‍ය ධර්ම කියලා කියන්නේ. එතකොට ඒ බඳු ධර්ම Taman ළඟ නැතිව Taman හිතා ගන්නවා දැන් මට ඒවා තියෙනවා එතකොට එතනත් රැවටීම. එතනත් ඇත්තටම නැති දෙයක් තියනවා කියලා හිතා ගැනීම. නමුත් ඒක නිකම්ම අර බොහුමාන්නයක් හැටියට මතුවෙච්ච එකක් නෙමෙයි යම් යම් ප්‍රමාණයකට සාධක ගොඩනගලා ඒ තුල වීර්ය උත්සාහය කැපවීම ඇති කරගෙන තියනවා එතන පවතින ධර්ම ස්වභාවය තේරුම් ගන්නට නොහැකි වීමත් එක්කලා තමන් වැරදි වැටහීමකට පැමිණිලා තියෙනවා. එතකොට එබඳු අවස්ථාවල ඒ ඇතිවෙන අයථාව මානය හඳුන්වන්නේ අධිමානයයි කියලා දැන් භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ පරාජිකා ශික්ෂා පද හතරක් පනවලා තියෙනවා. ඒකේ හතරවෙනි පරාජිකාව තමයි තමන් ළඟ නැති ධාන අවිඥා මාර්ගඵල නැති බව දැන දැන අන් අය රැවටීමේ අදහසින් එහෙම තියනවා කියලා කියනවනම් ඒකෙන් ඒ පැවිද්දාගේ මහානකම උපසම්පදාව නැවත මේ ජීවිතේ කවදාවත් උපසම්පදාව පිහිටන් නැති ආකාරයට උපසම්පදාවෙන් මේ භික්ෂුව ගිලිහෙනවා. එතකොට ඒකයි පරාජික පෙරදුනා කියන தත්ත්වයටපත් වෙනවා. එතකොට දැන් මේ මේ ශික්ෂාපදයේදී බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ නැවත එකතු කරනවා අඤ්ඤත්‍ර අධිමානා අඤ්ඤත්‍ර අදිමානා කියන්නේ යම් කෙනෙක් Tamanට නැති ධාන නැති අභිඥා නැති මාර්ගඵල තියනවා කියලා කියන්නේ මෙන්න මේ කියන අදිමාණයෙන් නම් Tamanම රැවටිලා නම් අනුන් රවටන අදහසක් Tamanට නැහැ වංචා කරන අදහසක් නැහැ හැබැයි Tamanගේ මනසේ ගොඩනැගුණු தත්ත්වය පිළිබඳ Tamanම රැවටිලා එහෙමනම් මේ ප්‍රකාශනය කරන්නේ ඒතනත්තා පරාජිකාපත්‍යයකටපත් වෙන්නේ නැහැ පරාජිකාපත්තියකටපත් වෙන්නේ නැහැ. ඒ මොකද දැන් ඒතනත්තාම රැවටිලා ඉන්නේ. ලෝකේ රැවටන අදහසක් එතන ඇත්තේ නැහැ. ඒ නිසා එතන නිදහසක් බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා. හැබැයි ඉතින් නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව හැටියට දැන් සීලය අතින් අපිට පොඩි නිදහසක් එතන තියෙනවා. හැබැයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අතින් අපි අනතුරක ඉන්නේ. මොකද්ද අනතුර? ඉදිරියට යන්න පුළුවන්කම තියෙද්දි, හැකියාව තියෙද්දි, සාධක තියෙද්දි, කුසලතාවයේ තියෙද්දි අපි අතනින් නවතිනවා. ඒක අපට නිර්වාණගාමිනී මාර්ගයේහි බලවත් අලාභයක් වෙනවා. ඉතින් මේ බඳු අවස්ථාවල ඉතාම දක්ෂකම් ඇති මහා යතිවරයන් වහන්සේලාට පවා එහෙම පැටලුණු වැරදුණු අවස්ථා දහම් ඉතිහාසයේ අපේ ශාසන ඉතිහාසයේ කියවෙනවා. ඒ බඳු එක් ස්වාමීන් වහන්සේ නමක් තමයි තමන්ගේ ශිෂ්‍යෝ 30000 කමටහන් දීලා රහතන් වහන්සේලා බවට පත් කරපු එක්තරා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. එතකොට උන්වහන්සේ උන්වහන්සේ තාම රහත් වෙලා නැහැ. නමුත් උන්වහන්සේ හිතාගෙන ඉන්නවා දැන් කෙලස් නැසලා කියලා. එතකොට මහා සීව කියන හාමුදුරුවෝ. එතකොට උන්වහන්සේ කෙලස් නැසලා නැහැ, රහත් වෙලා නැහැ. නමුත් උන්වහන්සේ හිතාගෙන ඉන්නවා උන්වහන්සේ මේ මට්ටමටපත් වෙලා කියලා. එතකොට දවසක් උන්වහන්සේගේ ශිෂ්‍ය හාමුදුරුවෝ උන්වහන්සේ රහතන් වහන්සේ නමකේ ශිෂ්‍ය හාමුදුරුවෝ උන්වහන්සේ බැලුවා අපේ ගුරුවරයා මේ ගේ ස්වභාවය මොකක්ද කියලා නිකමට ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට අර රහතන් වහන්සේට පරසිට දක්නා නුවණ තියෙනවා ඒ නිසා උන්වහන්සේ දකිනවා ගුරුවරයා තවම මාර්ගඵලයකටපත් වෙලා නැහැ හැබැයි උන්වහන්සේ අරහත්ත්වයටපත් වුණා වගේ හිතාගෙන ඉන්නවයි කොහොමද? එතරම්ම මනස පුහුණු කරලා මොනම ක්ලේශයක්වත් මනසේ මතුවෙන්නේ ඒ මතු නොවෙන්න තවත් එක හේතුවක් තමයි උන්වහන්සේ දවස මුළුල්ලෙම කරන්නේ සැතපෙන පොඩි කාල වේලාව හැරුණකොට දවස මුළුල්ලේම උන්වහන්සේ කරන්නේ අර ශිෂ්‍යයින්ට ධර්මය විනය කියා දීලා උන්වහන්සේලාට භාවනාව කියා දීලා ඒ සම්බන්ධ දැන් අපිට දැන් පැවිද්දෝ හැටියට අපට උනත් තියෙන එක්තරා ලොකු වාසියක් තමයි නිතර නිතර දැන් ගිහියන්ට වගේ වෙනත් වෙනත් ඕපාදූප කතා කරමින් රාග නිශ්චිත, ద్వේෂ නිශ්චිත කතා කරමින් ඉන්නට පැවිද්දාටත් ඕනනම් අවස්ථාවක් තියෙනවා. හැබැයි ධර්මදේශකයන් වහන්සේලා හැටියට සහ මහජනතාවත් එක්කලා මුසු වෙලා ඒගොල්ලන්ගේ දහම් ගැටලු निराකරණය කරන කෙනෙක් හැටියට අපට නිතර නිතර ගිහි පැවිදි බොහෝ දෙනා අපට දුරකථනයෙන් කතා කරලා මුණ නිතර නිතර ඒගොල්ලන්ගේ ජීවිතයේ ගැටලු පිළිබඳව යම්කිසි ධර්මානුකූල විවරණයක් අපේක්ෂා එතකොට අපිට දවසේ වැඩි කාලයක් කතා කරන්න වෙන්නේ හිතන්න වෙන්නේ ධර්මයේ පිළිබඳව. එතකොට අර කෙලස් ධර්ම තිබුණා වුණත් ඒවා මතු නොවි යටපත් වෙලා තියෙන ගතිය ඇති වෙනවා. ඒකේ එක පැත්තක ලාභයක් තියෙනවා. ඒ තමයි අර ක්ලේශයන්ගේ මනස දූෂිත වෙන්නේ වෙන අවස්ථා අඩුයි. හැබැයි අනිත් පැත්තෙන් එක්තරා අවාසියකුත් තියෙනවා. ඒ මොකද්ද? ඒ අපේ මනසේ තියෙන දුර්වලකම් සැබවින්ම හඳුනා ගන්නට අවස්ථා එළඹෙන්නේ නැති වෙනවා. එතකොට ඒ ඒ දුර්වලකම් මතුනේ නැත්නම් අපිට හඳුනන්න බෑ. මතුවෙච්ච පමණට සියලු දෙනා හඳුනා ගන්නවා කියලා නියමයක් නැහැ. ක්ලේශයන් මතුනොත් තමයි හඳුනගන්නේ. එහෙම අපිට ප්‍රකාශනයක් සකසන්න බෑ. එහෙම අපට අච්චුවක් හදන්න බෑ. එහෙමනම් ඉතින් මේ ලෝකේ මේ කෙලෙස් මතුවෙන ඔක්කොම ඒවා හඳුනගෙන rahat වෙන්න එපා. එහෙම එකක් නැහැ. හැබැයි දහම ප්‍රගුණ කරන සති සම්පජඤ්ඤය දියුණු කරන භාවනා කරන ගුණධම් වඩන කෙලසුන්ගෙන් මිදෙන්නට වෑයම් කරන ඒ සඳහා සතිය සම්පජඤ්ඤය වීරය ප්‍රගුණ කරන කෙනෙකුට තමන්ගේ මනසේ යම්කිසි ක්ලේශයක් මතුවෙනවා දැනුනොත් ඒ අවස්ථාව ප්‍රත්‍යවේක්ෂණයට සහ තමන්ගේ දුබලතන දැනගෙන ඒක සකසා ගන්න හොඳ ශක්තියක් වෙනවා. මම හිතන්නේ පසුගිය සතියේ අපේ අරුණ මනතුංග මහත්මයා එතුමාගේ අත්දැකීමක් කිව්වා. අර මම හිතන්නේ යම් කෙසේ නගරයට හරි උත්සව මේ වෙළඳපළට ගිය අවස්ථාවේ එතුමාගේ මනසේ යම් කෙසේ අර මාන පරවශ ද්වේෂ මූලික මනෝභාවයක් මතුවෙච්ච හැටි. එතකොට දැන් ඒක මතුවෙනකොටම ඒක හඳුනාගත්තට පස්සේ එතන ඉඳලා බොහෝ වේලා යනකම් Tamange මනසේ බඳු දුර්ගුණයක් මතු නොවි හොඳට සිහිය පිහිටලා හොඳට ප්‍රඥාව අවදිලා හොඳට වීරිය අවදි වෙලා තියෙනවා. ඇයි තමන් නිතරම සිත ගැන අධ්‍යයනය කරමින් සිහියෙන් නුවණින් වීරියෙන් කෙලස් දුරු කරන්නට වෑයම් කරමින් ඉන්න කෙනෙක් නම් එතකොට එහෙම කෙනෙකුට අර වගේ අවස්ථාවක් දැනුණු ගමන්ම ඒක ගැඹුරු දැක්මකට ගැඹුරු අවබෝධයකට තමන්ට ඒකෙන් මඟ සලස්සනවා. ඒ ඒ දුර්වලකම තමන්ගේ මනසේ මතුණා කියලා ලොකු ලැජ්ජාවක් Tamanට දැනෙනවා. ඒකෙන් ඒකෙන් යම් කම්පනයක් ඇති කරනවා. ඒ ලැජ්ජාව ඒ කම්පනය අපි තුල වීරිය උපදවනවා. අර යහපත් ගුණාංග මත පිහිටා සිටින්. ඉතින් අන්න ඒ වගේ අර ගුණධම් වඩන කෙනෙකුට ඒ දුර්වලකම් මතු මතු වෙන අවස්ථා එළඹීම ඒතනත්තාට ප්‍රයෝජනයක් විය හැකි හැමෝටම නෙමෙයි. ඉතින් ඒ නිසා ක්ලේශ ධර්මයන් යටපත් වෙලා තිබීමේ යම්කිසි යහපතකුත් භාග්‍යකුත් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් බලනකොට ඒකේ යම්කිසි අවාසිදායක පැත්තකුත් තියෙනවා. දැන් අර මහා සීව හාමුදුරුවන්ට උනේ ඒ වගේ අවාසිදායක පැත්තක්. උන්වහන්සේට ඒක භාග්යක් තමයි මනසේ එහෙම කෙලස් මතුවෙන්නේ නැහැ. නිරන්තරයෙන්ම දහම් කතාව කියන නිරන්තරයෙන්ම මනස වඩන හැටි කියා දෙන්න නිරන්තරයෙන් කමඨහන් පැහැදිලි කරමින් ඉන්න. එතකොට නිදා ගන්න වෙලාව හැර අනිත් ඔක්කොම. එතකොට ඒක උන්වහන්සේට ලොකු භාග්‍යයක්. හැබැයි ඒකෙන් උන්වහන්සේට වෙච්ච අලාභය තමයි ක්ලේශයන් මතු නොවෙනකොට උන්වහන්සේ රැවටීමකටපත් වුණා. දැන් මගේ මනස කෙලස් නැහැ කියලා. ඉතින් අර ශිෂ්‍යහාමුදුරුව මේක දැක්කා. දැකලා උන්වහන්සේ 이르දියෙන්ම වැඩම කළා මහා සීවහාමුදුරුව ළඟට ඇවිදින් පත්කඩේලලා වැඳලා කිව්වා ස්වාමීනි මට දහම් කරුණක් කතා කරන්න තියෙනවා පොඩි අවස්ථාවක් දෙන්න. එතකොට මහා සේවහන්තුරෝ කියන තේ ඔබ වහන්සේගේ දැන් කටයුතු ඉවරයිනේ. ඒ නිසා ඔබ වහන්සේ වෙනුවෙන් කාල වෙන් කරන්න කාලයක් නැහැ. තාම මේ ප්‍රතඥ අය තාම මේ රහත් වෙලා නැති අය ඉන්නවා. ඒගොල්ලන්ට කමටහන් දෙන්න ඕනේ. ඒගොල්ලන්ට ධහම කියා දෙන්න. ඔබ වහන්සේ දැන් කටයුතු නිම කරලා ඉන්න කෙනා. ඒ නිසා ඔබ වහන්සේට වෙන් කරන්න කාලේ නැහැ. එතකොට ස්වාමීනි රෑ සැතපෙන්නට යන වෙලාව සැතපෙන්නට යන වෙලාවේ මෙන්න මේ අහවලාට කමටහන් දෙන්න. ඒතර පාන්දර අවදි වෙච්ච අවදි වෙච්ච ගමන් මේ කටයුතු දෙනවා. මෙහෙම මෙහෙම දවස මුළුල්ලෙම පින්ඩපාත යන වෙලාවේ සිවුරු පොරවන වෙලාවේ හැම වෙලාවකම කාට හරි දහම් කරුණු කියා දෙන්න කමටහන් දෙන්න උන්වහන්සේට සිද්ධ වෙලා. දැන් මෙහෙම මෙහෙම කියාගෙන යනකොට එකම අවස්ථාවක්වත් නැහැ අර හාමුදුරුවන්ට දෙන්න. ඊට පස්සේ උන්වහන්සේ වැඳලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ නම් හරියට මේ දොරකඩ තියෙන පාපිස්ස වගේ. මොකද පාපිස්සෙන් මෙතනින් එන හැම දෙනාගේම කකුල් වල තියෙන වැලි දූවිලි පිහදා. හැබැයි පාපිස්ස හැමතිස්සෙම දූවිලි ගොඩේ වැලි ගොඩේ තමයි තියෙන්නේ. අනිත් අයගේ ඔක්කොම වැලි දූවිලි මඩ පිහදානවා. හැබැයි Taman ඉන්නේ මඩ ගොඩේ දූවිලි ගොඩේ. අන්න ඒ වගේ තමයි ඔබ වහන්සේත් කියලා මට ඔබ වහන්සේගෙන් 아무තු කාරණයක් අහගන්නට අවශ්‍ය නැහැ. මම යනවා කියලා උන්වහන්සේ වැඳලා නික්ම ගියා. එතකොට මේක කිව්වට පස්සේ අර මහා සීල හඳුනන යම් කම්පනයක් ඇති වුණා. ඒ කම්පණය ඇති වුණාන් පස්සේ උන්වහන්සේ ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවා ඇත්තටම Tamanගේ මනසේ සියුම් ක්ලේශයන් තියෙනවා. මොකද අර අර වචන ටික ඇහෙනකොටත් Tamanට පොඩ්ඩක් හිත රිදුණා. ඉතින් එහෙම වෙන්නට විදිහක් නැහැ. Taman රහත් වෙලා නම් කෙලෙස් නැසලන. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා දැන් ඔන්න උන්වහන්සේට යථාවමානයක් මතුණා. මොකද්ද යථාමාන? දැන් උන්වහන්සේ කල්පනා කළා 30000ක් භික්ෂුන් වහන්සේලා මම කමටහන් දීලා අරහත්ත්වයටපත් වෙලා තියෙනවා. එහෙමනම් ඉතින් මට රහත් වෙනවා කියන එක මේ 아무තු අරුමයක් නෙමෙයි. මට බොහොම ඉක්මනට රහත් වෙන්න බලා. මොකද මේ දැන් මේ 30 දෙනා 30000ම රහත් වෙලා තියෙන මම කමටහන් දීලානේ. ඒ නිසා මම දවස් 3ක් ඇතුළත රහත් වෙලා ආපහු එනවා කියලා කාටවත්ම නොකිය සිවුරයි පාත්‍රය අරගෙන ඒ ළඟ තිබුණු ගල් වෙනකට ගියා. ගිහිල්ලා උන්වහන්සේ භාවනා කරන්න පටන් ගත්ත දවස් 3 ගත වුණා උන්වහන්සේ අරහත්ත්වයටපත් උනේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා ඉදිරි වස් එන්නට කලින් මම රහත් වෙලා පන්සලට යනවා වස්වස. නමුත් උන්වහන්සේ රහත් වුණේ ඊට පස්සේ කල්පනා කළා මේ වස් ඉවර වෙනකොට මේ මාස 3 ඇතුළත මම කොහොම හරි රහත් වෙනවා. නමුත් රහත් වුණේ නැහැ. පස්සේ උන්වහන්සේ අදිෂ්ඨාන කළා මම අද ඉඳන් සැතපෙන්නේ නැහැ. මම ඉරියව් තුනයි පවත්වන්නේ ඉඳගෙන ඉඳ ගැනීම, හිට ගැනීම, ගමන් කිරීම. ඔය ඉරියව් තුන විතරයි නිදා ගන්න ඉරියව්ව මම අද ඉඳලා පාවිච්චි කරන්නේ. ඉරියව් හතරෙන් එකක් ප්‍රතික්ෂේප කරලා තුනක් පමණ. එතකොට මේ විදිහට උන්වහන්සේ වීරය වඩමින් දිවා රාත්‍රී භාවනා කළා. එතකොට කයට අවශ්‍ය විශ්‍රාමය උන්වහන්සේ එතකොට ගන්න අර වාඩි වෙලා භාවනා කරමින් සිහිය ඒකාග්‍රතාවය ඇති කරගෙන තමයි කයට අවශ්‍ය සැහැල්ලුව විශ්‍රාමය ගන්න. මොකද අපිට නිින්ද කියන එක අවශ්‍ය වෙන්නේ කයටයි. ඒක සිතට නෙමෙයි. සිතට සිතට පවතින තීන විද්‍යාව. සිතට නිින්දක් ඕනේ නැහැ. මොකද සිතට නිින්දක් ඕනේ නැත්තේ සිත කොයිම වෙලාවකවත් නවතින්නේ නැහැ. එක් සිතක් ඇති වෙලා නිරුද්ධ වෙනකොට ඊළඟ සිත ජනිත වෙනවා. ඒක නිරුද්ධ වෙනකොට ඊළඟ සිත. මේ මේ නැවත නැවත අරමුණු ගනිමින් සිත් පහළ වීමේ ක්‍රියාවලිය සිද්ධ නොවුනොත් අපිට ජීවත් වෙන්න බෑ. එතකොට ජීවත් වෙනවා කියලා කියන්නේ සිත් පහළ වෙනවා. එතකොට සිත් පහළ කරන්නට නම් සිතට නිදා ගන්නට වෙලාවක් නැහැ. එතකොට අපිට නිින්ද අවශ්‍ය වෙන්නේ කයටයි. ඒ කයට අවශ්‍ය නිින්ද කුමක් නිසාද? කය තෙහෙට්ටුව දුරු කරගෙන අර ගෙවි ගිය කොටස් නැවත වර්ධනය කරමින් යථා තත්ත්වයටපත් වෙන්න. අපිට මැෂින් එකක් වුණත් වැඩ කරලා වැඩ කරලා ටිකක් ඒකට විශ්‍රාම දෙන්න ඕනේ. අර රත් වෙච්ච ඒවා ටිකක් සිසිල් වෙලා නැවත රිෆ්‍රෙෂ් වෙන්නට. එතකොට අන්න ඒ වගේ අපේ කයට ඕන වෙනවා යම්කිසි විවේක ගැනීම. එතකොට මේ විවේක ගැනීම නිින්දෙන් දෙන්නේ නැත්තම් ඒතනත්ත චිත්ත ඒකාග්‍රතාවයේ මානසික සංහිඳියාව තුළින් අර කායික මානසික සැහැල්ලුව ඇති කරලා ඒ தත්ත්වය ගොඩනගා ගන්නට ඕනේ. එහෙම නැතුව භාවනා කරන්න ගියොත් එහෙම ඉතින් උම්මත්තක වෙලා නවතින්නට පුළුවන්. ඉතින් අරහාමුදුරෝ ඒ සියල්ලක් සමබර කරගෙන භාවනා කරගෙන ගියා. වසරක් ගත වුණා රහත්තුන් නැහැ වසර දෙකක් ගත වුණා තුනක් ගන්න මේ විදියට උන්වහන්සේ අවුරුදු 30ක් භාවනා කළා අවුරුදු 30ක් භාවනා කරලා උන්වහන්සේට රහත් වෙන්න බැරි වුණා දිනක් උන්වහන්සේ සක්මන කෙලවර ඉඳගෙන උන්වහන්සේ කල්පනා කරනවා මම දවස් 3කින් රහත් වෙලා යන්නට ආපු කෙනා දැන් අවුරුදු 30ක් ගත වෙලා එතකොට මෙච්චර රහතන් වහන්සේලා බිහි කරපු මට අරහත්ත්වයේ අහිමිද මම ඒකට සුදුසුකම් නැති කෙනෙක්ද මං අභව්‍ය පුද්ගලයෙක්ද මං ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයෙක් නෙමෙයිද මෙහෙම කල්පනා කරනකොට උන්වහන්සේට කඳුළු වැටුණා ඇස්ස එතකොට උන්වහන්සේට ඇහෙනවා සක්මන කෙලවර තවත් කවුද අඬනවා කවුද ඔය අඬන්නේ කියලා ඇහුවා මේ මම මේ ළඟ තියෙන වෘක්ෂයේ ඉන්න වෘක්ෂ දේවතා ඔබ ඇයිද අඬන්නේ කියලා අහපුවා මේ දේවතාවා කියනවා නැති ඔබ වහන්සේ අවුරුදු 30ක් භාවනා කරලත් දැන් මේ අඬලා නම් මාර්ගඵල උපදවන්න හදන්නේ මාත් අඬනවා මාර්ගඵලයක් දෙකක් උපදවගන්න හාමුදුරුව කල්පනා කළා දැන් දෙවියොත් මට උසුළු විසුළු කරනවා. දෙවි දේවතාව සාමාන්‍යයෙන් උසුළු විසුළු කරන්නේ නැහැ දුර්වලයෙකුට. හැකියාව තියෙන නිසායි මේ උසුළු විසුළු කරන්නේ. ඉතින් එහෙමනම් මට කොතනද වැරදුනේ? උන්වහන්සේ අද දවස ආවර්ජනා කළා ඊයේ දවස පෙරේද දවස පහුගිය සතිය පහුගිය මාසේ පහුගිය අවුරුද්ද උන්වහන්සේගේ සති සම්පජඤ්ඤය කොච්චරද කියනවනම් අවුරුදු 30ක් දිනපතාම කළ කී සිතූ හැම දෙම ආපස්සට ආවර්ජනා කරගෙන ගියා කිසිම තැනක වරදක් නැහැ. නම් කොතනද වැරදුනේ කියලා හොයාගෙන ගිහින් බලනකොට පන්සලෙන් පිටත් වෙච්ච තැනමයි වැරද්ද. මොකද්ද වැරද්ද? රහත් වෙන එක මට මහ ලොකු දෙයක් නෙමෙයි. දැන් අන්න මානෙ. එතකොට උන්වහන්සේට ඇති වුණු මානෙ අයථාව මානෙ නෙමෙයි. යථාව මානෙ. ඒ කියන්නේ සාධක ඇතිව සුදුසුකම් තිබිච්ච නිසා. නමුත් සුදුසුකම් තිබුණා වුණත් මානය ඇති වෙච්ච ගමන් සම්පූර්ණයෙන් ආවරණය වෙනවා. මේ කාරණේ දකිනකොටම උන්වහන්සේ සියලු කෙලෙස් ඔන්නසා අරහත්ත්වයටපත් වුණා. එතකොට මෙන්න මේ විදිහට මානෙන් අපේ මනස ආවරණය කරනවා. ඒක හරියට දකින්න පුළුවන් උනොත් තැන තමයි අපිට ඒකෙන් මිදෙන්න පුළුවන්. ඉතින් අදිමානය කියලා කියන්නේ අර විදිහට නිකම්ම නිකම් තමන් පිළිබඳව පුම්බගෙන ඉන්නව නෙමෙයි. ඇත්තටම තමන් යම් ප්‍රමාණයකට කැප වෙනවා ඒ ಗುಣධම් වඩනවා ප්‍රතිපදාව පුහුණු කරනවා ඒ තමන්ගේ ප්‍රතිපදාව මතම ඇතිවෙන විශ්වාසය සහ ගරුත්වය ආත්ම විශ්වාසය මේ ඔක්කොමත් එකතු කරගෙන නැති තත්වයක් තියනවා කියලා ආරෝපණය කර ගැනීම තමයි අධිමානය කියන්නේ. ඊළඟට මානය සම්බන්ධව කතා කරනකොට තව වචන දෙකක් තියෙනවා අනතිමානී නිහති නිහතමානී. එතකොට දැන් බොහෝ දෙනා ගිහි පැවිදි චරිත පිළිබඳව කතා කරනකොට හරීම නිහතමානී. ඇත්තටම නිහතමානී කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් රහතන් වහන්සේලා සම්බන්ධව පමණයි. රහතන් නිහතමානී කියන්නේ නීහත. නීහත කියලා කියන්නේ දුරු කරන ලද. ප්‍රහීන කරන ලද මානය ඇති. ඒ කියන්නේ මානය සම්පූර්ණයෙන් ප්‍රහීන කරන. ඉතින් මානය සම්පූර්ණයෙන් ප්‍රහීන කරන අරහත් වේ. ඒ නිසා රහතන් වහන්සේට පමණයි නිහතමානී. එතෙක් අනිත් හැම දෙනාම අනතිමානී, න අතිමානී. ඒ කියන්නේ අධික මාන්නයක් නැහැ. අධික මාන්නය තියෙනවා නම් ඒ තනත්තා නිකන් මාන්නෙන් පුම්බගෙන අනිත් අයත් එක්ක පෑහෙන්නේ නැතුව එහෙම නැත්නම් අනිත් අය අපිත් ඔක්කොම එක වගේ කියලා සංසන්දනය එහෙම නැත්නම් අනිත් අයට වඩා පල්ලෙහායි කියලා හැමතිස්සෙම ඇකිලෙමින් අනිත් අයගෙන් වෙන් වෙමින් එහෙම ඔස්මිටිකමක් ප්‍රකට කරන්නේ නැතිව තැනට සුදුසු හැටියට ක්‍රියා කරලා කටයුතු කරන්නට පුළුවන් නම් ඒබඳු සසඳන ගතියක් නිතර නිතර මතුවෙන්නේ නැත්නම් ඒබඳු කෙනා අනතිමානී එතකොට අතිමානී ගතියක් ඒ තනත්තා තුල නැහැ. නිසා සාමාන්‍ය පුද්ගලයෝ පිළිබඳව අපිට පාවිච්චි කරන්න පුළුවන් වචනේ තමයි අනතිමානී කියන එක. නිහතමානී කියනවා නම් ඒක ඇත්තටම වචනේ පරිසමාප්තාර්ථයෙන් අපි සාමාන්‍ය කතා විවාහයේදී නිහතමානී කියලා තියෙන සමාජගත වෙලා තියෙනවා. නමුත් ඒක වචනාර්ථයෙන් හැබෑවට පාවිච්චි කරනවා නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් රහතන් වහන්සේ සම්බන්ධව පමණයි. ඉතින් මෙන්න මේ විදිහට මානය ගැන අපි දැනගත යුතු තේරුම් ගත යුතු පැති බොහොමයක් තියෙනවා. ඉතින් මේ කාරණා ටික මහානායක හඳුරෝ පැහැදිලි කරනවා මේ විදිහට. කෙසෙල් ගෙඩිලෙල්ලක් පොල්ලෙල්ලක් මෙන් අහක දැමිය යුත්තකු නොව තමාද ගත යුතු සැලකිය යුතු එක්තරා කෙනෙකයි තමා උසස් කොට ගන්නා ස්වභාවය මානයය. උගත්කම් ධනවත්කම් සිල්වත්කම් කුලවත්කම් ආදී අනුග්‍රහය ලත් කලෙහි එය දියුණු වී කොඩියක් මෙන් කොතක් මෙන් ජනයා අතර තමා මුදුන් කොට ගන්නා ස්වභාවයට පැමිණේ. එය උමතුකමක් වැනිය. ධනවත්කම් ආදිය නිසා එසේ වැඩුණු මානය ඇත්තෝ හිස උදුම්මාගෙන කාටවත් ගරු නොකරමින් කාගේවත් කීමක් නොපිළිගනිමින් අන්යන්ට අවමන් කෙරෙමින් හැසිරෙති. මේ කියන ලදුයේ සෙය්‍ය මානයාගේ ආකාරය. මානය තමාගේ తত্ত্বය මැනගැනීමේ ලක්ෂණයෙන් සාමාන්‍යයෙන් එකක් වුවද සෙය්‍යමාන, සදිසමාන, හීනමානයයි ත්‍රිවිධ වේ. අන්යන්ට වඩා තමා උසස් ගැනීම සෙය්‍යමානය. උන්නති ලක්ෂණය ඇත්තේ එහිය. අන්‍යොත් මිනිස්සුය මමද මිනිසෙක්මි අන්‍යයන්ට ඇත්තේද දෙපයක් හා දෑතකි මටද ඇත්තේ දෙපයක් හා දෑතකි අන්‍යයන්ගේ හා මාගේ ඇති වෙනස කවරේද යනාදීන් අන්‍යයන් හා තමා සම කොට ගන්නා වූ ස්වභාවය සදේශමානය. මට අන්‍යයන්ට මෙන් ධනය නැත, නෑයන් නැත, උගත්කම් නැත යනාදීන් තමා පහත් කොට ගන්නා ස්වභාවය හීනමානය. තවද සැබෑමානය, බොරුමානයයි මානය දෙවදෑරුම් වේ. ඒ පොත්වල දැක්වෙන්නේ යථාවමාන, අයථාවමාන යන නම් වලිනි. සත්‍ය වශයෙන් ඇත්තා වූ උසස් බව නිසා රාජරාජ මහා මාත්‍යාදී උසස් අයට ඇතිවන්නා වූ මානය සැබෑ මානය. සත්‍ය වශයෙන් උසස් බවක් නැතිව උසස්කම් ආරූඪ කරගෙන ඇති කරගන්නා වූ මානය බොරු මානය. සදිසමාන හීනමානයන්හිද මේ ભેදය ලැබෙන්නේ. සෙය්‍යමාන සදිසමාන දෙක ගැන මිස හීනමානය ගැන බොහෝ දෙනාට දැනුමක් නැත. එබැවින් බොහෝ දෙනා හීනමානය නිහතමානී බව ඌ ගුණයයයි වරදවා තේරුම්ගෙන සිටිති. සෙය්‍ය සදිසමාන දෙකටත් වඩා නපුරක් වඩා පිරිහීමක් හීනමානය නිසා වේ. මේ මානයන් අතුරෙන් එක් අයෙකුට ඇත්තේ එකක්ම නොවේ. හැම මානයම හැම දිනාටම ඇත්තේය. වෙනසකට ඇත්තේ ඒ ඒ පුද්ගලයන්ට ඇති මානයේ අඩු වැඩිකම පමණි. දුප්පත් අපට කෙසේ උගත හැකිද? කෙසේ දන් දිය හැකිද? කෙසේ පවින් වැළකිය හැකිද? සසර පුරුදු කර නැති අපට කෙසේ සිල් පිරිය හැකිද? භාවනා කොට කෙසේ ධානය ඉපදවිය හැකිද? වාසනාව නැති අපට කෙසේ උසස් විය හැකිද? ධනවත් විය හැකිද? යනාදීන් හීනමානය ඇත්තෝ Tamanගේ දෙලොව යහපත පිණිස කළ යුතු සියල්ලම හැර හැකිලී සිට දෙලොවින්ම පිරිහෙති. එතකොට මහානායක හඳුරෝ ඔය විදිහට පැහැදිලි කරනවා මේ මානයේ තියෙන ස්වභාවය. එතකොට ඔන්න ඔය විදිහේ චෛතසික ධර්මයක් අපේ සිත්වල ජනිත වෙනවා. ඒ චෛතසික ධර්මය අකුසල් සිත්වලම ජනිත වෙන ධර්මයක්. ඒතර සියලු අකුසල් සිත්වල ඇති වෙනවා නෙමෙයි. සමහර අකුසල් සිත්වල මේ ක්ලේශය ඇති වෙනවා. හැබැයි කුසල් සිතක කොයිම වෙලාවකවත් මානය කියන දුර්වලකම දුර්වල චෛතසිකය ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මානය අකුසල් සිත්වල පමණක් ඇති වෙන අකුසල චෛතසිකයක් හැටියට දක්වලා තියෙනවා. හොඳයි එහෙමනම් ඒ කාරණා ටික අදට ප්‍රමාණවත් කියලා හිතනවා. අපි එහෙමනම් සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.